දැන් වෙලාව අතපස් වී විනාඩි දෙකයි. මේ ශ්‍රී ලංකා කොයම්බතුර සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ හොරණ මොරගහේන ශ්‍රී සරණතිස්ස පිරිවෙන්හි ආචාර්ය සංස්කෘත විෂය පිළිබඳ කලුතර දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක අවිස්සාවෙල්ල සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යායතනයේ බාහිර කතිකාචාර්ය දුරන්තර රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද නිග්ඝහ ඥානින්ද ස්වාමින්වයන් වහන්සේයි.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 භවිස්සති එවං හිසෝ භික්ඛවේ දාරුක්ඛන්தோ සමුද්දනින්නෝ භවිස්සති සමුදපෝනෝ සමුද්දපබ්බාරෝති ශ්‍රද්ධාවන්ත ගුණබර පින්නතුනි පින්වතියනි මේ පින්නතුන් සෑම දිනාම අද මේ බදාදා දින රාත්‍රී කාලයේදී ගුවන් විදුලි යන්ත්‍රය වටා එකතු වුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි ස්වදේශීය සේවාව ඔස්සේ විසුරුවා හරින තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රේ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට පින්වතුනි ඔබට කවුරුන් හෝ ඊටාම බර ගහක කොටයක් එහෙම නැත්නම් දැව කඳක් ඔබට කවුරු හරි ගෙනල්ලා දුන්නොත් ඔබ ඒක බාරගන්නේ කොහොමද? ඒ සඳහා ඔබ යම්කිසි සූදානමක් වෙනවා. ඔබට කවුරු හරි බරින් අධික දවකඳක් ගෙනල්ලා දුන්නොත් මේක ගන්න කියලා ඔබ ඒ දවකඳ ඔය ඉන්න ස්වභාවයෙන්ම බාරගන්නේ නැහැ. ඒ සඳහා යම් සූදානමක් වෙනවා. ඔබ දෑතට ඒ දවකඳ ගන්නවා නම් ඔබේ ශක්තිය වර්ධනය කරගෙන දෑතට ශක්තිය යොදාගෙන තමයි ඒ දවකඳ දෑතින් බාරගන්නේ. ඔබ ඔබේ කරමතට නම් ඒ දවකඳ ගන්නේ ඔබ ඒ සඳහා සූදානම් වෙනවා. ඔය ඉන්න විදිහටම කරමතට දව කඳක් ගන්නෙ නෑ. කරමතට දව කඳක් ගන්නකොට ඔබ එක්කෝ කරට යම්කිසි ආවරණයක් දාගන්නවා. ඒ වගේම කර ශක්තිමත් කරගන්නවා. එහෙම කරගෙන තමයි පිඟුතුන් දව කඳ බාරගන්නේ. පින්නතුන්ට අද මේ ධර්මානුශාසනාවෙන් මම දවකඳක් බාර දෙන්නේ නැහැ. ඔබට බාර දෙනවා ඒ වුණාට බන කඳක්. මේ බන කඳ බාර ගන්න නම් පින්වතුන් මොකද කරන්න ඕනේ? දවකඳ බාර ගන්න සූදානම් වුණා වගේම මේ බන කඳ බාර ගන්න සූදානම් වෙන්න ඕනේ. අපි කොහෙන්ද දැන් මේ බන කඳ බාරගන්නේ? කනෙන්. එහෙනම් ඔය තියෙන විදිහටම ඔබ ඔය කටයුතු සිදු කරමින් ඉන්න විදිහටම දැන් මේ රාත්‍රී කාලයේදී ගෙදර උයමින් පිහමින් ඉන්න අතරතුරේදීම ඔබ වෙනත් පාඩම් කටයුතු සිදු කරමින් ඉන්න අතරතුරේදීම ඔබට මේ බණ කඳ බාර දුන්නොත් ඔබට ගන්න පුළුවන්ද? ඔබ ඒ සඳහා සූදානම්ද? නෑ. එහෙනම් ඔබ අර දැව කඳක් බාර දෙනකොට කර ශක්තිමත් කරගෙන දැව කඳ ගත්තා වගේ දෑත ශක්තිමත් කරගෙන දැව කඳ බාර ගන්න සූදානම් වෙනවා වගේ දැන් මේ බණ කඳ බාර දෙන වෙලාවේ ඔබ ඒ සඳහා කන ශක්තිමත් කරගෙන හිත ශක්තිමත් කරගෙන මේ ඊ타මත්ම ගැඹුරු හරිම බර මේ බණකඳ බාර ගන්න දැන් සූදානම් වෙන්න ඕනේ. එහෙමනම් අපි ඊ타ම ශක්තිමත්ව ਵਿਚාරශීලීව ශ්‍රද්ධා සම්පන්නව මේ ධර්මස්කන්ධය එහෙම නැත්නම් මේ බණකඳ බාර ගන්නවා කියන ශක්තිමත්ව අපි දරනවා කියන අදහසින් ධර්ම දේශනාවට සූදානම් වෙන්න ඕනේ. පින්නතුනි මම හැබෑවටම අද පින්නතුන්ට බණ කඳක් තමයි දෙන්න බලාපොරොත්තු මේ බණ කඳ දෙන්නේ දව කඳකුත් එක්කයි. බුදුහාමුදුරුවෝ දව කඳක් උපයෝගී කරගෙන උපමා කරගෙන බණ කඳක් පිළිබඳව අපිට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක චාරිකාවේ වඩිනකොට අයෝධ්‍යා කියන ප්‍රදේශයේදී ගංගා නම් ගඟ අසබඩ වැඩ ඉන්නකොට බුදුහාමුදුරුව දකිනවා මේ ගඟේ සැඩ පහ එකතු වෙලා දැව කඳක් එහෙම නැත්නම් විරච්ච ගහක් මේ ගඟේ පා වෙලා යනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි මේ දැව කඳ මුහුද කරා ගමන් කරන්නට නම් මේ දැව කඳට සිදුවෙන්නට පුළුවන් සිදුවීම් අටකින් වැළකෙන්න ඕනි. මේ දැව කඳ සිදුවීම් අටකින් වැළකෙන්න ඕනි. එහෙම වුණොත් තමයි මේ දැව කඳ මුහුද කරාම ගමන් කරන්නේ. යම් කිසි මේ අටවැදෑරුම් වූ කරුණු වලින් එකක් හරි මේ දවකඳට බලපෑවොත් ඒ එකම කරුණකින් හෝ මේ දවකඳ මුහුද කරා ගමන් කරන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලාට වදාරනවා බුදුහාමුදුරුව මහණෙනි ඒ වගේම තමයි මේ දවකඳ කරුණු අටකින් එකකටවත්පත් නොවි මුහුදට ගමන් කරනවා වගේම මේ ශාසනය උත්සාහ දරන මේ ශාසනයෙහි වීරය වඩන ශ්‍රාවකයෝ යම්කිසි කරුණවලට ලක් වුණොත් නිවන කියන සාගරය කරා ගමන් කරන්නේ නැහැ. එහෙමනම් මේ ශාසනයේ ඉන්න ශ්‍රාවකයෝ යම් යම් කරුණු අටකින් වැළකෙන්න ඕන. ඒ කරුණු අටකින් වැළකෙන්නේ නම් ඒ ශ්‍රාවකයා ධර්මය කියන සැඩපහරට හසු වෙලා නිවන කියන සාගරය කරා ගමන් කරනවා නිව කියන අන්තය කරා ගමන් කරනවායි කියලා. බලන්න තාම වැදගත් ධර්ම පාඩයක්. ගඟට හසු වෙච්ච දව කඳ අවසානයේ කොහෙද? මුහුද. එතන තමයි ඒ දැව කඳේ අවසාන ඉලක්කය. ඒ අවසාන ඉලක්කයට යන්න නම් දැව කඳට සිදු වෙන්නට පුළුවන් සිදුවීම් 8ක් සිදු නොවෙන්න ඕනේ. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ පින්නතුන් සෑම දෙනාගේම අවසාන පරම නිෂ්ඨාව මොකක්ද? මේ සසරෙන් මිදීම. එහෙම නැත්නම් නිර්වාණ අවබෝධය. නිර්වාණ අවබෝධයටපත් වෙන්නට නම් ඊට මෙහා තියෙන කරුණු කීපයකින් ඔබ බේරෙන්න ඕන. වැළකෙන්න ඕන. එතකොටයි අර දවකඳ මුහුදට යන්නාසේ ඔබට පුළුවන්කම තියෙන්නේ නිවන කරා ගමන් කරන්නට. බුදුරජාණන් වහන්සේ පින්වතුනි මෙහිදී ඊටාම සුවිශේෂ දහම් පාඩයක් තමයි දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කරුණු 8ක් තියෙනවා. ඒ කරුණු 8 දහම පැත්තට උපයෝගී කරමින් උපමා කරමින් තමයි මේ පාඩය දේශනා කරන්නේ. දැන් මෙහෙම දේශනා කළාම භික්ෂුන් වහන්සේලා විමසනවා ස්වාමීනි මොකක්ද මේ එතරට යනවා කියන්නේ? මොකක්ද මේ මෙතරට එනවා කියන්නේ? මොකක්ද මේ මැද කිඳෙනවා කියන්නේ කියලා ප්‍රශ්න කරනවා. භික්ෂුන් වහන්සේලාට තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කරුණු එකින් එක එකින් එක පැහැදිලි කරමින් දේශනා කරනවා මේ කාරණා ටික. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සචේකෝ භික්ඛවේ දාරුක්ඛන්දුන්න ඕරිමං කීරං උපගච්ඡති. මහණෙනි මේ දැව කඳ එතරට නොගියොත් මේ දැව කඳ මුහුදට කරා ගමන් කරනවා. ඒ වගේම මෙතරට නාවොත් මේ දවකඳ මුහුද කරා ගමන් කරනවා. මජ්ජේ සංසීදි සති මැද ඇද කිඳුනේ නැත්තම් ගඟේ මැද ගිලුනේ නැත්තම් මේ දවකඳ මුහුද කරා ගමන් කරනවා. ඒ වගේම මේ දවකඳ ගොඩට ගැසුවේ නැත්තම් මුහුද කරා ගමන් කරනවා. මිසකු විසින් ගත්තේ නැත්තම් දවකඳ මුහුද කරා ගමන් කරනවා. ගඟේ ගසාගෙන යන දවකඳ අමනුෂ්‍යයෙකු විසින් නොගත්තොත් මුහුද කරාම ගමන් කරනවා. ඒ වගේම තමයි සුලියකට අහුුනේ නැත්තම් දවකඳ මුහුද කරා ගමන් කරනවා. ඒ වගේ මේ දවකඳ ඇතුළෙන්ම විනාශ නොවුනොත් දිරලා නොගියොත් ඒ දවකඳ මුහුද කරා ගමන් කරනවා. දැන් පින්වතුන්ට පැහැදිලි නේද? දවකඳක් මුහුද කරා ගමන් නොකරන්ට සහ ගමන් කරන්ට හේතු කාරණා කීපයක් තියෙනවා. දැන් මේ විදිහට දේශනා කරලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශාසනයේ වෙරවඩන ශ්‍රාවකයාද මෙවන් වූ කරුණවලට ඒ කියන්නේ මෙතරට නාවොත් එතරට නොගියොත් මැද කිඳුනේ නැත්තම් මිනිසුක විසින් නොගත්තොත් අමනුෂ්‍යය විසින් නොගත්තොත් ඒ වගේම සුලියකට හසු නොවුනොත් ඇතුළතින් කුණු නොවුනොත් ඒ පුද්ගලයා ඒ ශ්‍රාවකයා නිවන කරා ගමන් කරනවා. මෙන්න මේක දේශනා කළාම තමයි වික්ෂුන් වහන්සේලාට ගැටලුවක් ඇති වුනේ. මොකක්ද මේ ඊතර? මොකක්ද මෙතර? මොකක්ද මැද කිඳනවා කියන්නේ? ඒ වගේම මොකක්ද ගොඩට ගලනවා කියන්නේ? මොකක්ද මිනිසුක විසින් ගන්නවා කියන්නේ? මොකක්ද අමනුෂ්‍ය විසින් ගන්නවා කියන්නේ? මොකක්ද සුලියකට අහු වෙනවා කියන්නේ? මොකක්ද ඇතුළත ඇතුළතින් කුණ වෙනවා කියලා කියන්නේ. වික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේ බුදුහාමුදුර මේ කරුණු එකින් එක එකින් එක ගලපමින් ධර්මානුකූල විවරණයක දවකඳ උපමා කරමින් බුදුහාමුදුරුවෝ යෙදෙනවා පින්වතුනි. දැන් අපි එහෙමනම් බලමු මොකද්ද මේ දවකඳ උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ අපට ඉදිරිපත් කරන ධර්ම කාරණා ටික. ඕරිමන් තීරං උපගච්ඡති. මේ කියන්නේ දැව කඳ මෙතරට ගොඩ ගැසුවේ නැත්තම් ගඟක තියෙනවා ඉවුරු දෙකක්. මේ ඉවුරට මෙවුරට මෙතරට ගොඩ ගැසුවොත් දව කඳ ගලන්න පුළුවන් ද මුහුද කරා? නෑ. එහෙනම් මොකද්ද මේ මෙතරට ගලනවා කියන්නේ? ධර්මානුකූල විවරණය. නිවන් සඳහා ගමන් කරන කෙනා මෙතරට ගොඩ නොගැසිය යුතුයි. මොකක්ද මෙතන මෙතර කියන්නේ? පින්නතුනි ඔබට මට අපි හැමෝටම තියෙනවා අභ්‍යන්තර ආයතන හයක්. අපි ඒවට කියනවා ෂඩායතන කියලා. මොනවද මේ ෂඩායතන? අපි ළඟ තියෙන ඒවා. පිට තියෙන ඒවා නෙවෙයි. බාහිර ලෝකේ තියෙන ඒවා නෙවෙයි. අපි සන්තකව තියෙන දේ. ආයතන හයක් පිට. ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියලා. මෙන්න මේ කියන ෂඩායතන වලට අපි ඇලුම් කිරීම තමයි මෙතරට ගොඩ ගහනවා කියලා කියන්නේ. මේ ෂඩායතන වලට ඇලුම් කරනවා. කොහොමද අපි ඇලුම් කරන්නේ? අපි ඇහැ දිහා බලනවා. ඇහැ දිහා බලලා කියනවා හොඳයි, ලස්සනයි, ප්‍රසන්නයි, රමණීයයි කියලා මේ ඇහි ඇලෙනවා අපි. අපි කන දිහා හිතනවා මට හොඳට ඇහෙනවා. ඕනෑම ශබ්දයක් අහන්නට පුළුවන්කම තියෙනවා. මට සෝත ප්‍රසාදය තියෙනවා, සෝත විඥානය තියෙනවා. කියලා මේ කනෙහි තියෙන ප්‍රසන්නතාවෙහි ඇලෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදිහට හිතන්නේ නැහැ. නිට්ටයයි, සුභයි, ඒ වගේම ගත හැකි දෙයක් තියෙනවා කියලා හිතනවා. දැන් මෙහෙම හිත හිතා මේ කියන අනිකුත් ඉන්ද්‍රියන් සම්බන්ධයෙන්ද ඔය කියන විදිහමයි අපි දැන් ඇස ගැන කතා කළා කන ගැන කතා කළා නාසයත් ওই විදිහමයි දිවත් ওই විදිහමයි ශරීරයත් ওই විදිහමයි මනසත් ওই විදිහමයි මේ කියන ෂඩායතනයෙහි ඇලෙන්නට ඇලෙන්නට පින්වතුනි අපිට පුළුවන් ද නිවන කියන සාගරයකම කරා ගමන් කරන්න බෑ. අන්න අපිව මෙගොඩට ගොඩ ගහලා. දැන් අපිව මේ ධර්මය කියන ඕභයට සැඩපහරට අහු වෙලාද? නෑ. එහෙම නැති අර ලී කොටය මෙගොඩට ගොඩගම මුහුදට යන්නේ නෑ වගේ මේ කියන ෂඩායතනෙහි ඇලෙන්න ඇලෙන්න අපි මෙගොඩට ගොඩගසනවා. නිවන කියන தත්ත්වයට අපිටපත් වෙන්න බෑ. දැන් එහෙනම් මේ කියන ෂඩායතනෙහි නොඇලීමයි බුදුහාමුදුරුව වගේ කරන්නේ. එහෙම නොඇලෙනකොට අපි ආපහු අනිත්‍ය විදිහට, දුකක් විදිහට, අනාත්ම විදිහට, ප්‍රසන්නතාවක් නැහැ කියන එක විදිහට සංවේග මාත්‍රය මේ ඉන්ද්‍රියයන් කෙරෙහි ඇති කර ගන්නකොට අපි ධර්මයට ඉබේම ආපහු වැටෙනවා. දහම් කඳට අසු වෙලා අපිව ආපහු නිවන කියන තැනට ගමන් කරවනවා. ඒක තමයි ඕරිමන් තීරං උපගච්ඡති මෙගොඩට ගොඩ ගසනවා කියන එකෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. දෙවනුවට සඳහන් කරන්නේ පාරිමන් තීරං උපගච්ඡති. මෙගොඩ තියනවා වගේම ගඟක තියනවා එගොඩ එතර. දව කොටයක් එතරට ගොඩ ගැසුවොත් ඒ දව කොටේ මුහුදට යන්නේ නැහැ. එහෙනම් ශ්‍රාවකයා එතරට ගොඩ ගැසුවොත් නිවනට ගමන් කරන්නේ නැහැ. මොකක්ද එතන? ඔබට ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා වගේම ඔබට මට හැමෝටම තියෙනවා බාහිර ආයතන හයක්. ඒ කියන්නේ පින්වතුනි අපිට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා ඉඳුරන් තියෙනවනේ හයක්. ඒ හයට ගොදුරු වන ගෝචර වන බාහිර ලෝකයේ අරමුණු හයක් තියෙනවා. ඒවට අපි කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා. ඇහැට රූපය ගොදුරු වෙනවනේ. අපි ළඟ ඇහැ තියෙනවා, රූප තියෙනවා බාහිර ලෝකේ. දැන් අපි මොකද කරන්නේ? අපි ළඟ තියෙන ඇහැ බාහිර ලෝකයේ සිතාරා ගමන් කරවලා අපිට හොඳයි ප්‍රසන්නයි කියන රූපයක අපි ඇහැ అలවනවා. ඊට පස්සේ මොකද කරන්නේ? හොඳයි, සැපයි, ප්‍රසන්නයි කියලා මේ රූපය ඇහැ දිගේ ඇදගෙන ඇවිල්ලා මනසට දානවා. ඊට පස්සේ මනසින් මේ පිළිබඳව නැවත නැවත විමසනවා. දැන් මොනවද ඇති වෙන්නේ? කෙලස් කහට. කන තියෙන්නේ අපි ළඟ. ශබ්දේ තියෙන්නේ බාහිර ලෝකේ. දැන් අපි ළඟ තියෙන ආධ්‍යාත්මික කන කියන ඉන්ද්‍රිය බාහිරව තියෙන ශබ්ද කියන අරමුණෙහි ඝට්ටවනවා. ඒක ගැටුණාම මොකද වෙන්නේ? අපිට හොඳයි සපයි ප්‍රසන්නයි කියන මිහිරේ කියන ශබ්ද ඇදගෙන එනවා කනින්. ගෙනල්ලා දානවා මනසට. දැන් ඊට පස්සේ ඒ පිළිබඳව නැවත නැවත හිතනකොට කෙලස් කහට මතුවෙනවා. ඒ ශබ්දය හිමි කෙනා, ඒ ශබ්දය හිමි භාණ්ඩය මට ගන්න නැත්තම් මා මගේ කරගන්න නැත්තම් මට හොඳයි. හොඳයි. කියන සිතුවිලි එනවා. ඒ කියන්නේ කෙලෙස් සිතුවිලි. ඊට පස්සේ ඒ දේ ලබා ගන්න අපි මොකද කරන්නේ? එක්කෝ අධාර්මික වෙච්ච, සාහසික වෙච්ච ක්‍රියාමාර්ග වලට අපි පෙළඹෙනවා. එතකොට අපි මොනවද කරගෙන තියෙන්නේ? අකුසල්, පව්. අකුසල් පව් කරනකොට අපිට පුළුවන් ද නිවන කියන තැනට යන්න? බෑ. අන්න අපි මග නවතිනවා. අපි එගොඩ නවතිනවා. නිවන කියන තැනට අපි ගමන් කරන්නේ නැහැ. ඔය අනිකුත් රස ස්පර්ශ ආදී බාහිර අරමුණු පිළිබඳවත් ඔය කියන විදිහම තමයි. ඒකට කියනවා පාරිමන්තියරං උපගච්ඡති. එගොඩට ගොඩ ගැසුවා වගේ. එහෙනම් පින්තුනි මේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධම්ම කියන මේ බාහිර ආයතන වල අපේ සිත නොඇලවිය යුතුයි. අපි බලන්න දැන් මේ අරමුණු ගන්නෙ කොහොමද? බාහිර ලෝකයේ යවනකොට මේ කියන අරමුණු අපේ ඇහැට කනට නාසයට ආදි මේ අභ්‍යන්තර ආයතනවල ගැටෙනවා. ගැටුනහම අපි ගන්නෙ කොයිවද? හොඳයි කියන ඒවා. ප්‍රසන්නයි කියන ඒවා. ප්‍රිය රූපයට තමයි අපි රාගය ඇති කරගන්නේ. ප්‍රිය ශබ්දයට තමයි මිහිරි ශබ්දයට තමයි අපි රාගය ඇති කරගන්නේ. එතකොට අප්‍රිය රූපයට අපි මොකද කරන්නේ? පටිඝය ඇති කරගන්නවා. පටිඝය කියන්නේ අපි සරලව තේරුම් ගත්තොත් කේන්තිය. එතකොට ප්‍රිය වූ දෙයට අපි ඇලුම් කරනවා රාග කරනවා අප්‍රිය වූ දෙයට අපි පටිඝ කරනවා. දැන් මොකක්ද උනේ? රාගයක් පටිඝයක් කියන දෙකම මොකක්ද? අකුසල සිතුවිලි. දැන් එහෙනම් මේ කියන බාහිර ඉන්ද්‍රියයන් වල ඇලීම තුළින් සිදුවන්නේ මොකද්ද අපිට? අකුසල හිතේ පිරිච්ච එක. අකුසල කරන කෙනාට, පව් කරන කෙනාට නිවන කියන සාගරේහි කිමි දෙන්න පුළුවන් කමක් නැහැ. අන්න අපි ඒගොඩට ගොඩ ගැසුවා වගේ. ඊළඟට මජ්ජේ සංසී දිස්සති. දව කඳක් මුහුදට නොයන්න අනිත් හේතුව මොකක්ද? මැද කිඳෙන්න පුළුවන්. ගඟේ ගසාගෙන යනකොට මැද කිඳෙනවා. එහෙම වුණොත් අර ගඟ මැද තියෙන ගල් පරවල, වැලි ගොඩවල් වල හිර වෙලා මේ කඳ මුහුද කරා ගෙනියන්නේ නැහැ. එතකොට නිවන කරා ගමන් කරන ශ්‍රාවකයාත් මැද කිඳෙන්න පුළුවන්. මොකක්ද පින්වතුනි මැද කිඳෙනවා කියන්නේ? ඒකට අටුවාවේ සඳහන් කරන්නේ නන්දි රාගය නන්දි රාගය කියන්නේ පින්වතුනි රාගික ගින්න. මේ අටුවාවේ සඳහන් කරන විදිහට. නන්දි රාගය කියන මේ උතුම් බණ පදය මේ කාරණය පිළිබඳව ඒ ඒ තන ඒ තැනට ඔබින විදිහට තමයි දහමේ සඳහන් වෙන්නේ පැහැදිලි කරන්නේ. මේ සූත්‍රයට අදාළව නන්දි රාගය කියන එක පැහැදිලි කරන්නේ රාගික ගින්නක් විදිහට. ඒ කියන්නේ යම් කිසි විදිහකින් මේ නන්දි රාගය පැහැදිලි කරන්න පුළුවන් සප්‍රීතික තෘෂ්ණාව කියලා. ප්‍රීතිය සහිත තෘෂ්ණාවක්. ඒ කියන්නේ කාම, රූප, අරූප කියන භවත්‍රේහි అలවන ස්වභාවය. එහෙම නැත්නම් ඒ ඒ දේවල් වලට සතුටින් ඒ වගේම ඊතා ඕනෑකමින් ඇලීම ගැලීම නන්දි රාගය. ඒ ඒ තන అలවන ස්වභාවය. මේක තමයි නන්දි රාගය කියන්නේ. රූපයක් ලැබුණාම එතන అలවන ස්වභාවය. එහෙම නැත්නම් මේ කාම ලෝකෙහි අපිව అలවන ස්වභාවය. රූප ලෝකෙහි අපිව అలවා තියෙන ස්වභාවය. අරූප ලෝකෙහි අපිව అలවා තියෙන ස්වභාවය. මේ කියන භවත්‍රයට අපි ආසා කරන ආසාවට කියනවා නන්දි රාගය කියලා. එතකොට දැන් මේ භව ආසාව ඇති වුනහම අපි මොකද වෙන්නේ? නැද කිඳෙනවා. මේ සසරෙම ගිලිගිලි ඉන්නවා මෙතනින් එහාට ගමන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි එක කාලෙකදී කාම ලෝකයේ උපදී, තව කාලෙකදී රූප ලෝකයේ උපදී, තව කාලෙකදී අරූප ලෝකයේ උපදී. දැන් මේවැ එහාට මෙහාට වෙමින් වර එක කාම ලෝකේ, වර එක රූප ලෝකේ, වර එක අරූප ලෝකේ මේවා එහාට මෙහාට ගමන් කරනවා මිසක් මෙතනින් එහාට තියෙන ලෝකෝත්තර தත්තට යන්න උත්සාහ කරනවද අපි? නෑ. අන්න අපි මැද කිඳුනා. මේ සසරේම කිඳි කිඳි ඉන්නවා, ගිලි ගිලි ඉන්නවා. නන්දි රාගයටපත් වෙනවා කියන්නේ ඒකයි. එහෙම කෙනාට නිවනට ගමන් කරන්න බෑ. හරියට දවකඳ ගඟ මැද කිඳුනා වගේ. දැන් මොකද වෙන්නේ දවකඳ මේ ගම් පතුලේ කිඳුනහම සමහර ලාවේදී ඒ තියෙන ගල් බොරළු වල ගල් පරවල හැපිලා හැපිලා සමහර විට විනාශ ඒ වගේ මේ භවත්‍රයට අහු වුණාම නන්දි රාගයට අහු වුණාම අපේ කෙලෙස් කහට වලින් විනාශ වෙනවා මොහොතට ගමන් කරන්නේ නැහැ ඒ වගේ ඊළඟට ඊළඟ කාරණාව විදිහට සඳහන් කරන්නේ තලයේ උස්සී දිස්සති ඒ කියන්නේ පින්වතුනි එතරටත් නොගිහින් මෙතරටත් නොගිහින් මැද කිඳෙන්නෙත් නැතුව සමහර වෙලාවෙදී ඔය දවකඳක් ගඟේ ගසාගෙන යනකොට ගඟ ගැලුවොත් ගඟට වතුර වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒ උඩට එන වතුරත් එක්ක කොහේ හරි ගොඩබිමකට එහෙම නැත්නම් මේ ආපහු ගඟ ඉවුරෙන් ගොඩට ගෙනල්ලා ගොඩ බිමට මේ දවකඳ ගෙනත් දානවා. ආපහු ඒ ගම් වතුර බැහැගෙන යනකොට දවකඳ අරගෙන යන්න අමතක වෙනවා. දැන් දවකඳ ගඟේ ගිය දවකඳ කොහෙද තියෙන්නේ? ගොඩ බිම. දැන් ඒ දවකඳට පුළුවන් ද මුහුදට යන්න? බෑ. ඒ දවකඳ මුහුදට යන්නේ නැහැ. අන්න තලයේ උස්සේ දිස්සටි. ඒ දවකඳ මුහුදට නොයන්නාසේ නිවන කරා ගමන් කරන ශ්‍රාවකයා ගොඩබිමට ගැසුවොත් එහෙම මේ කියන ධර්ම ඕඝයෙන් ගොඩබිමට ගෙනල්ලා දැම්මොත් එහෙම ඒ කෙනා නිවනට ගමන් කරන්නේ නැහැ. මොකක්ද මේ ගොඩබිමට ගසනවා කියන්නේ? සඳහන් කරනවා පින්නතුනේ අස්මිමානය කෙනෙක් අස්මිමානය නැමැති ගොඩබිමට ගැසුවොත් ඒ කෙනා නිවන කියන සාගරයට ගමන් කරන්නේ නැහැ. මොකක්ද අස්මිමානය කියන්නේ? ධර්මයේ සඳහන් කරනවා තේරුම් ගන්න අපහසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. සැකකටයුතු කෙනෙක් බවට පත් වෙනවා. සැකකටයුතු කෙනෙක් කියලා කියන්නේ මෙතන මෙහිමයි. දැන් සමහර කෙනෙක් ඉන්නවා ඒ ඒ පිරිස් අතර ඉන්නකොට ඒ ඒ පිරිසේ ඉන්න අයගේ ආකාරයට කටයුතු කරන අය. ඒ කියන්නේ පාංශුකූලිකයන් අතර ඉන්නකොට කියනවා ඔව් මමත් පාංශුකූලික කෙනෙක්. ධර්මදරයන් අතර ඉන්නකොට කියනවා මමත් එහෙම කෙනෙක් තමයි. මමත් ධර්මදර කෙනෙක්. ඒ වගේම ධර්මකතිකයෝ අතර ඉන්නකොට කියනවා මටත් හොඳට බණ කියන්න පුළුවන් මමත් ධර්මකතිකයෙක් කියලා. කලාකරුවෝ අතර ඉන්නකොට කියනවා ඔව් මම කලාකරුවෙක් කියලා. වෛද්‍යවරු අතරේ කටයුතු කරන අතරේ ඉන්න ගමන් කියනවා යා මමත් හොඳ වෛද්‍යවරයෙක් කියලා. හැබෑවටම වෛද්‍යවරයෙක්ද? නෑ. අර වෛද්‍යවරු අතර ඉන්න ගමන් කියනවා වෛද්‍යවරයෙක් කියලා. ඒ වගේම කේලම් කියන පිරිස අතර ඉන්නකොට එයත් කේලම් කියන කෙනෙක්. දැන් අපිට මේ චරිතය අඳුනගන්න පුළුවන්ද? දැන් මේ චරිතය පිළිබඳව අපිට සැකයක් නැද්ද? ඔහු හැබෑවටම ඒ පිළිබඳ හැකියාව තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද? අන්න පින්වත්තුනි අස්මිමානේ. දැන් මේ අස්මිමානේ කියන එකත් ධර්මයේහි ඒ ඒ තැනට ඔබින විදිහට පැහැදිලි කරනවා. අස්මිමානය කියන තැන එක තැනකදී දේශනා කරන්නේ නවවිධ මානය. කිසියම් කෙනෙක් ශ්‍රේෂ්ඨ කෙනෙක් ළඟ ඉන්නකොට හිතනවා මම මේ ශ්‍රේෂ්ඨ කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. මම මේ ශ්‍රේෂ්ඨ කෙනාට සමානයි. මම මේ ශ්‍රේෂ්ඨ කෙනා තරම් ශ්‍රේෂ්ඨ නෑ. දැන් කොහොමද ඇති උනේ? සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. තේයමාන කිව්වේ මේ ශ්‍රේෂ්ඨයාට වඩා මම ශ්‍රේෂ්ඨයි. අන්න තේයමාන. මේ ශ්‍රේෂ්ඨයාට සමානව මගේ ශ්‍රේෂ්ඨකමක් තියෙනවා. අන්න සමාන කරනවා සදිසමාන. මේ ශ්‍රේෂ්ඨයා තරම් මගේ ශ්‍රේෂ්ඨකමක් නෑ. Taman පිළිබඳව හීනමානයක් ඇති කරගන්නවා. ඒකට කියනවා හීනමාන. ඒ ශ්‍රේෂ්ඨයාගේ පැත්තෙන්. තමාට සමාන කෙනෙක්ගේ මට්ටමට බැලුවහමත් හිතනවා මම මේ සමාන කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. මේ සමාන කෙනාට මමත් සමානයි. මේ සමාන කෙනා තරම් මගේ සමානකමක් නැහැ. දැන් කරුණු 6යි. ඊට පස්සේ හීන කෙනෙක් ගැන හිතනවා Tamanට වඩා පහත් කෙනෙක් ගැන. එහෙම හිතලා කියනවා මේ පහත් කෙනාට වඩා මම ශ්‍රේෂ්ඨයි. මේ පහත් කෙනාගේ මට්ටමේ මේ මම ඉන්නේ සමානයි. මේ පහත් කෙනා තරම්වත් මගේ ගුණ යහපතක් නැහැ කියලා යා හීනමානයක් ඇති කරගන්නවා. දැන් එතකොට සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියන தත්ත්වය ඇති කරගන්නවා. Tamanට වඩා ශ්‍රේෂ්ඨයි, Tamanට වඩා Taman Taman සමග සමාන අය Tamanට වඩා හීනයි කියන පුද්ගලය තුන්දෙනා අරගෙන. එතකොට නවවැදෑරුම් වෙනවා. මේ විදිහටත් මේ අස්මිමානය කියන එක බලපානවා. අස්මිමානය කියන එක කියනවා තවත් තැනක මමත්වය. මමයි මගේ කියලා හිතන එක. එතකොට එහෙනම් මේ කියන මොන පැත්තකින් ගත්තත් අස්මිමානය කියන තැනට යම් කිසි කෙනෙක්පත් වෙනවා නම් ඒ කෙනා නිවන් කරා ගමන් කරන්නේ නැහැ. ඊළඟට ඊළඟ කාරණාව විදිහට පැහැදිලි කරනවා manussග්ගාහෝ කියන වචනයෙන් මිනිසුන් විසින් ගත්තොත් ඒ කෙනා නිවනට ගමන් කරන්නේ නැහැ. දැන් පින්වතුනි මොකක්ද මේ මිනිසුන් විසින් ගමන් ගන්නවා කියන්නේ? දැන් ලී කොටයක් මිනිස්සු ගත්තොත් ඒ ලී කොටේ මොහොතට යන්නේ නැන්නේ. ඒ වගේ නිවන් කරා ගමන් කරන භික්ෂුවක් හෝ ශ්‍රාවකයෙක් මිනිසුන් විසින් අල්ලගත්තොත් ඒ කෙනාට නිවන් දකින්න බෑ. කොහොමද? දැන් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් බැලුවොත් භික්ෂුන් වහන්සේලාව මිනිසුන් විසින් අල්ල ගන්නවා. කොහොමද අල්ලගන්නේ? සමීප දායකත්වයේ නිසා. දැන් එහෙම අල්ලගත්තාම භික්ෂුන් වහන්සේට මොකද වෙන්නේ? නිවන් සඳහා ක්‍රියා කරන්නට තියෙන අවස්ථාව නැති වෙනවා. එතකොට කොහොමද භික්ෂුන් වහන්සේ හිතන්නේ? අනේ මේ අය මගේ කුලපද දායකයෝ. මේ අය මට හිතවත්ම දායකයෝ. මේ අය මගේ කැපකර්ම දායකයෝ. ඒ නිසා මේගොල්ලන්ගේ අහවල් වැඩේට මම ඉන්න ඕනේ. මේ අයගේ අහවල් වෙලාවට මම ඉන්න ඕනේ. දැන් භික්ෂුන් වහන්සේගේ විවේකයට මොකද උනේ? නැති වුණා. භික්ෂුන් වහන්සේ වගත්ත කවුද? දායකයෝ විසින් අල්ලගත්තා. දැන් හාමුදුරුවෝ හිතනව නිතරම මොකද්ද? මම මේ අයගේ වැඩ ටික කරලා දෙන්න ඕනේ. මම ඒ අයගේ පිළිතට යන්න ඕනේ. මං ඒ අයගේ පාංශකුලට අනිවාර්යෙන් යන්න ඕනේ. මං ඒ අයගේ දානෙට අනිවාර්යෙන් යන්න ඕනේ. දැන් භික්ෂුන් වහන්සේට තමන්ට තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය වෙනුවෙන් වීරය වඩන්න තියෙන කාලය නැති වෙනවා. අන්න මිනිසුන් විසින් ගන්නවා කිව්වේ ඒකටයි. දැන් ගිහි පින්වතුන්ගේ පැත්තෙන් බැලුවොත් ඔබට සමහර විට පොය දවසට පන්සලට යන්න විදිහක් නැහැ. පොය දවසට ගිහලා භාවනා කරන්න විදිහක් නැහැ. ඇයි? ඔබව එක එක්කිනා අල්ලගෙන දරුවෝ අල්ලගෙන අනේ මේ දරුවෝ ටික ගෙදර දාලා මට යන්න බෑ. ඔබව මුණුබුරු මිනිබිරියෝ අල්ලගෙන අනේ අපේ පුතාගේ දුවගේ දරුවෝ ටික අද මා ළඟ ඉන්නේ මට පන්සලට යන්න බෑ. අල්ලගෙන නේද? යන්න විදිහක් නෑ. අන්න මිනිසුන් විසින් අල්ල ගන්නවා කියන්නේ ඒකට. දැන් මේ අය පිළිබඳව මේ අයගේ මත්තේම අපි නැහි නැහි ඉන්නවා. දරුවෝ මත්තේම අපි නැහිනවා. සමහරවිට දරුවන්ට පන්සලට යන්න බෑ. එයි. අම්මලා තාත්තලා මැත්තේ ඒ දරුවෝ කටයුතු කරනවා. අම්මලා තාත්තලා අල්ලගෙන ඒ දරුවන්ව යන්න විදිහක් නැහැ පන්සලට. මන භාවනා කරන්න යන්න විදිහක් නැහැ. මහාන වෙන්න යන්න විදිහක් නැහැ. සංසාර විමුක්තිය පිළිබඳව යන්න විදිහක් නැහැ. පැහැදිලි ඉන්නේ පින්වතුන්ට. එතකොට ඔන්න මිනිසුන් විසින් ගන්නවා කියන්නේ ඒකයි. එතකොට ඔබව දරුමුණුබුරන් දෙමෝපියන් ඥාතීන් ඔබව අල්ලා ගන්නවා වගේම භික්ෂුන් වහන්සේව අල්ලා ගන්නවා කුලූපග දායක දායිකාව. ඒ අය මැත්තේ තමයි ඊට පස්සේ භික්ෂුන් වහන්සේ කටයුතු කරන්න සූදානම් වෙන්නේ. දැන් එතකොට මෙහෙම කටයුතු කරනකොට භික්ෂුන් වහන්සේලාට හෝ එවැනි පුත්‍රධාරකාදීන්ට හසු වෙච්ච ගිහියන්ට නිවන කරා ගමන් කරන්න පුළුවන්ද? බෑ. දැන් මන භාවනා කරන්න වෙලාවක් තියනවද? නෑ. විදර්ශනා වඩන්න වෙලාවක් තියනවද? නෑ. කෙලස් කහට නැති කරන්න වෙලාවක් තියනවද? නෑ. වැඩි වැඩියෙන් මොකද වෙන්නේ? ඒවා ඇති වෙනවා. දැන් අන්න මිනිසුන් විසින් ගත්තා. දැන් නිවනට යන්න පුළුවන් ද එහෙම කෙනෙකුට? බෑ. අපේ සංසාරේ නවතිනවා. ඒ නිසා මේවා පිළිබඳව මේ ධර්ම ශ්‍රවණය කරන පින්තුන් ගොඩක් හිතන්න ඕනේ. ඒකයි මම කිව්වේ බණ කඳක් දෙන්නේ. වරට ගන්න ඕනේ. හොඳට හිතලා මේක අරමත තියාගන්න ඕනේ. ඊළඟට දේශනා කරන්නේ අමනුස්සග්ගාහි. අමනුෂ්‍යයන් විසින් ගන්නවා. ගඟේ ගසාගෙන යන දැවකඳ ඔය සුරයෙක්, දෙවියෙක්, අසුරයෙක් හෝ නාගයෙක් හරි කවුරු හරි ගන්නවා තමන්ගේ විමානයට. මේ දවකඳ මට හොඳයි මට ජීවත් වෙන්න කියලා. එහෙම අරගත්තොත් එහේ මේ දවකඳ ගමන් කරන්නේ නැහැ මහ මොහොතට. එතකොට මේ නිවන් කරා ගමන් කරන ශ්‍රාවකයාවත් අමනුෂ්‍යව ගන්න පුළුවන්. මොකක්ද අමනුෂ්‍යව ගන්නවා කියන්නේ? අපි පින්කම් කරනකොට පින්වතුනි අපි පින්කම් කරනවා නම් අපි බණ භාවනා කරනකොට බණ භාවනා කරනවා නම් මම ඊළඟ භවයේදී මම මේ හැම දෙයක්ම කරන්නේ මගේ ඊළඟ භවය දිව්‍ය ආත්ම භාවයක් බවට පත් කරගන්න. මම මේ පින්කම් කරන්නේ මම මල් පූජා කරන්නේ මම මේ බණ අහන්නේ මම මේ දන් දෙන්නේ මොකටද? ඊළඟ භවයේ දෙවියෙක් වෙන්න. ඊළඟ භවයේ බ්‍රහ්මයෙක් වෙන්න. දැන් ඔබව ගත්තේ කවුද? දෙවියෝ ගත්තා. බ්‍රහ්මයෝ ගත්තා. නාගයෝ ගත්තා. දැන් මේ தত্ত্বයන් වලටපත් වෙන්න නම් ඔබ පින්කම් කරන්නේ ඔබ ආපහු කරකැවිලා ගිහිල්ලා නවතින්නේ කොහෙද? මේ සසරෙමයි. දෙවියෙක් වෙලා දිවි ලෝකෙ උපදිනවා කියන්නේ මේ සසරමයි. බ්‍රහ්මයෙක් වෙලා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා කියන්නේ මේ සසරෙමයි. අන්න අමනුෂ්‍යයන් විසින් ඔබව ගන්නවා. දෙවියන් විසින් ඔබව අල්ල ගන්නවා. අල්ලගෙන කියනවා දෙවියෙක් වෙලා ඉන්න දෙවියෙක් වෙලා ඉන්න මෙතනින් එහාට යන්න එපා කියලා. දැන් නිවනට යන්න පුළුවන්ද? බෑ. ඒ නිසා පින්කම් කරනකොට දිව්‍යෝ වෙනවා කියන ප්‍රාර්ථනාවෙන් බ්‍රහ්මිය වෙනවා කියන ප්‍රාර්ථනාවෙන් ශක්‍රත්වයටපත් වෙනවා කියන ප්‍රාර්ථනාවෙන් ශක්‍රයාගේ ශක්‍ර භවනයේ ශක්‍රයාට උපස්ථාන කරන දේවපුත්‍රයෙක් දෙවගණක් වෙලා මං උපදිනවා මට ඒ දිව්‍ය සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්කම් කරනවා නම් ඔබ ඒ නිවනට කරගන්න පින්කම් නෙවෙයි. ඒවා මේ ලෞකික දියුණුව වෙනුවෙන් මේ භෞතික ලෝකයේ ලෞකික ලෝකයේ ජීවත් වෙන්න කරගන්න පින්කම්. සසරෙන් මිදෙන්න කරගන්න පින්කම් නෙවෙයි සසරේ ඇලෙන්න කරගන්න පින්කම්. ඒ පිළිබඳව හිතන්න ඕනේ. එතකොට අමනුස්සග්ගාහෝ කියන බණපදයෙන් එය කාරණාව විස්තර වෙනවා. ඊළඟට ආවාටක් ගාහෝ. දවකඳ දියසුලියකට අහු වුණොත් ඒ දියසුලියට අහු වෙලා ගම්පතුලට දවකඳ ගිනිහින් ඒ ගම් පතුලෙදිත් මේ දවකඳ වටේට කරකවනකොට ඒ වටේ තියෙන ගල් පරළු වල හැපිලා කැඩිලා විනාශ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ දවකඳ මුහුදට nirupadritaව ගමන් කරන්නේ නැහැ. ඒ වගේ නිවන් කරා ගමන් කරන පුද්ගලයා දියසුලියකට අහු වුණොත් නිවනට ගමන් කරන්නේ නැහැ. මොකක්ද පින්වතුනි අපිව අහු වෙන්න පුළුවන් දියසුලිය? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දියසුලිය කියන්නේ පස්කම් සැපෙහි ගිජු වීමයි. පස්කම් සැපෙහි ගිජු වීම. ඒ කියන්නේ අපි ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් නිතර නිතර පිනවන්න ආස කරනවා නම් මොනවෙන්ද? රූපයෙන්, ශබ්දයෙන්, ගඳ සුවඳෙන්, ඒ වගේම රසින් සහ ස්පර්ශයෙන්. නිතර නිතර මේ පස්කම් සැපෙහි ගිජු වෙනවා නම් බුදුහාමුදුර අපිට දේශනා කරන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා. කාමයන්හි වරදවා හැසිරෙනවා කියලා. මෙතෙන්දී කියන්නේ පින්වතුනි පස්කම්ම සැපයෙහි ඉදිවීම අනවශ්‍ය ලෙස. ගිහි පින්වතුන් විදිහට යම් මට්ටමකට යම් ප්‍රමාණයකට පස්කම් සැප විඳිනවා විනා එය උපරමයකට යෑම අනවශ්‍ය ලෙස වැරදි ලෙස මිත්‍යාගහගත ලෙස පස්කම් සැපේහි ගිජු වීම නිවනට බාධකයක්. අන්න සුලියකට අහු වෙනවා අපිව. අපි නිතර නිතර ඇහැපිනවන්න උත්සාහ කරනවා නම් රූපයෙන් අපි එතකොට මොකද වෙන්නේ? හැමතිස්සෙම කැමැති කැමැති රූප දර්ශන බලන්න කැමැති වෙනවා. හැමතිස්සේ මේ සඳහා යොමු වෙනවා. අපි නිතරම ශබ්ද අහන්න කැමති නම් මිහිරි අපි නිතරම කරන්නේ ඒවාට අපි අනුබල දෙනවා කන. එතකොට නිතර නිතරම කරන්නේ මේ පංච ඉන්ද්‍රියන් පිනවීම සඳහා කරන උත්සාහයන්හි නිරත වීමයි. එතකොට අපිට නිවන කියන තැනට ගමන් කරන්නට අපහසු වෙනවා. අපි කෙලෙස් පහටවල බැඳෙනවා. පස්කම් සැපෙහි ඇලෙනවා. එහෙම පස්කම් සැප නැමැති සුලියට අසු වෙච්ච අපිට නිවන් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපිව මේ කියන සතර අපායෙහි එහාට මෙහාට පෙරලෙනවා. අර ලී කොටයක් ගම් පතුලට අරගෙන ගිහිල්ලා තියෙන ගල් පරවල හැප්පෙන්නාසේ හැපි හැපි කැඩි කැඩි යන්නාසේ අපි මේ සංසාරේ සතර අපාය කියන තැන්වලට වැටිලා කැරකි කැරකි ඒ වෑම විනාශ වෙනවා. ඒ නිසායි එතනින් අපි මිදිය යුතු වන්නේ. ඊළඟට පැහැදිලි කරන්නේ අන්තෝපූති භවිස්සති. ගඟේ ගසාගෙන යන දවකඳ ඇතුළතින් විනාශ වෙන්න පුළුවන්, දිරන්න පුළුවන්. එහෙම දිරලා විනාශ වුණොත් මුහුදට යන්නේ නැහැ. සංසාරේ ගමන් කරන අපි නිවන් දකින්ට යන ශ්‍රාවකයෝ ඇතුළතින් කුණ වුණොත් ඒ කෙනාට නිවන් අවබෝධ කරගන්න බෑ. ඇතුළතින් කිව්වහම දැන් අපිට හිතෙනවා එකපාරටම අපේ ශරීර අභ්‍යන්තරය. මොනවා ගැනද හිතෙන්නේ? පෙනහළු හෘදේ වස්තුව වකුගඩු අත්මාව මේවා ගැන තමයි අපිට හිතෙන්නේ මේවැයෙහි කුණවීමක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ මේවායෙහි විපර්යාසයක් විකෘති ස්වභාවයක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ අතුලතින් කුණ වෙනවා කියන්නේ මොනවද ගුණ ධර්ම වලින් කුණ වෙනවා ආධ්‍යාත්මික විදිහට අපි විනාශ වෙනවා යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මිකව පිරිහිලා නම් එවැනි කෙනාට නිවන් අවබෝධ කරගන්න බෑ. දැන් පින්වතුනි, දුසිල් කෙනා දුසිල් බව දැන දැන තමන් සිල්වතෙක් විදිහට කටයුතු කරන්න හදනවා නම්, ගුණ යහපත්කම් නැති කෙනා ගුණ යහපත්කම් තියනවා කියලා බාහිරව පෙන්නමින් ඇතුළාන්තයෙන් ගුණ යහපත්කම් නැත්තම් ලාමක සිත් ඇතිව නොමහනව කියන්නේ මහාන කෙනෙක් නොවි තමන් මහණෙක් කියලා කියා ගන්නවා නම් ඒ වගේම බඹසර නැතිව තමන් Brahmachari ජීවිතයක් ගත කරනවා කියලා පිටට පෙන්වන්න උත්සාහ කරනවා නම් ඒ කෙනා පිටින් බලන ස්වභාවය නෙවෙයි ඇතුළේ තියෙන ඇතුලාන්තය කුළු වෙලා. තමන් අටසිල් සමාදන් වෙලා නැත්නම් තමන් පෙන්눔 කරන්න උත්සාහ කරනවා අටසිල් සමාදන් වෙච්ච සීලවන්තයෙක් විදිහට. පංචශීල ශික්ෂාපදයේ ගෑවිලාවක් නැහැ. හැබැයි පෙන්눔 කරන්න හදනවා බාහිර සමාජයට මොකද්ද? පංචශීල රකින්න කෙනෙක් විදිහට. නමුත් ඇතුලාන්තයමක් වෙලාද? කුණු වෙලා. අන්න එවැනි ඇතුලාන්තයේ නරක් වුණු කුණු වුණු කෙනාට පුළුවන් කමක් නැහැ නිවන කරා ගමන් කරන්න. එහෙමනම් දැන් මේ කරුණ වලින් මම ඔබට පැහැදිලි කළේ දවකඳක් මුහුදට ගමන් කරන්නට බලපාන බාධක අටක් තියෙනවා වගේ නිවන කරා ගමන් කරන පුද්ගලයාට නිවනට නොයන්නට අතරමඟ නවතින්න අතරමඟ විනාශ වෙන්න කරුණු අතක් බලපානවා කියන එකයි. එතෙන්දි පැහැදිලි කළේ එගොඩට යෑම, මෙගොඩට ඒම. මොකක්ද මෙගොඩ කිව්වේ? Taman ළඟ තියෙන ෂඩායතනෙහි ඇලීම අභ්‍යන්තර. එගොඩට ගොඩ ගැසුවොත් ඒ කියන්නේ රූපාදී අරමුණු වල බාහිර ආයතන වල ඇලුනොත් ඒ වගේම මැද කිඳුනොත් ඒ කිව්වේ යම් කිසි විදිහකින් නන්දි රාගයටපත් වුනොත් ඒ වගේම ඵලයේ උස්සී දිස්සති ගොඩ ගැසුවොත් ඒ කිව්වේ අස්මිමානයටපත් වුනොත් manussග්ගා හෝ මිනිසුන් විසින් ගත්තොත් දායකයන් විසින් හෝ දරමුණුබුරන් ආදී අය විසින් ගත්තොත් අමනුස්සග්ගාහි ඒ කිව්වේ අමනුෂ්‍යයන් විසින් ගත්තොත් ඒ කියන්නේ පින් කරනකොට දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්න හිතාගෙන කළොත් ඒ වගේම ආවාටක් ගාහෝ දියසුලියකට අහු වුණොත් ඒ කිව්වේ පස්කම් ගුණවලට ගිජු වුණොත් ඒ වගේම අන්තෝපූති භවිස්සති ඇතුළතින් කුණු වීම ඒ කියන්නේ ಗುಣධර්ම සිල්වත්කම් නැතුව ඇතුළෙන් හිස් කෙනෙක් කුණු වූ කෙනෙක් බවට පත්වීම මේ කරුණු 8 හෝ මේ කරුණු 8 එකක් කාට හෝ බලපානවා නම් ඒ කෙනාට නිවන කියන තැනට ගමන් කරන්නට ලැබෙන්නේ නැහැ. අර දව කඳම අතරමඟ නවතිනවා වගේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරපු ප්‍රභාවන්ත පින්නතුනි ඔබට මතක් කරන්නේ මේ කියන මඟ නවතින්න තියෙන කරුණු වටෙන් එකක්වත් ඔබේ ජීවිතයේ ඉතුරු කරගන්න එපා. එහෙම ඉතුරු වුණොත් ඔබ සසරේ නවතිනවා. ඒ කියන තත්වයන් නැති කරගෙන උතුම් නිර්වාණය කියන සාගරය කරා අන්තය කරා ගමන් කරලා සංසාරයෙන් මිදෙන්නට හැමදෙනාම උත්සාහ කරන්න. ඔබට ඒ සඳහා මේ බණ කඳ ඒකාන්තයෙන් උපනිශ්‍රය වේවා කියලයි අපි ආශිර්වාද කරන්නේ. මේ පින්කමේ දායකත්වය දරා කටයුතු කරන පින්වතුන්ට වගේම ධර්ම ශ්‍රවණය කරපු පින්නතුන් සෑම සුදනාටත් ලොව ඇති සෑම ප්‍රදනාටම උතුම් වූ අමා මහ නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දේශනාව උපනිශ්‍රය වේවා නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ධම්පන්තු පූජා කිරීමෙන් ලැබූ කුසල බලයෙන් අමා නිවන් සම්පත් ලැබේවායි පින් අනුමෝදන් විය යුතු සමත තෙරුවන් සරණයි ධර්මානුශාසනාව පැවැත්වුවේ කොරණ මොරගහේන ශ්‍රී සරණතිස්ස පිරිවෙන්හි ආචාර්ය සංස්කෘත විෂය පිළිබඳ කලුතර දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක අවිස්සාවෙල්ල සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යායතනයේ බාහිර කතිකාචාර්ය දුරන්දර රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද නිග්ඝහ ඥානින්ද ස්වාමින්වයන් වහන්සේ අපේ ස්වාමින්වයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඔබට තෙරුවන් සරණයි